එතකොට ඒක ප්‍රඥාව දුබල වීමක් හෝ ಗುಣධම් වලින් පිරිහීමක් නෙවෙයි. ඇත්තටම එහෙම දෙයක් පැහැදිලිව පුහුණු කරලා නැති වීමේ ප්‍රශ්නයයි. දැන් අපි දකිනවා සමාජයේ හුඟක් වෙලාවට ಗುಣධර්ම වඩනවා කියලා යම් යම් සම්මුති අනුව ජීවත් වෙන්නට ඒ වගේම දේවල් බාහිරින් පවත්වන්නට වෑයම් කරනවා. උදාහරණයක් හැටියට අපි දීර්ඝ කාලයක් සිල් සමාදන් වුණාය කියලා හැම පෝය දවසකම සුදු වස්ත්‍ර ඇඳගෙන විහාරස්ථානයට ගිහිල්ලා ශික්ෂාපද සමාදන් වෙලා දවසේ කාලසටහනකට අනුව වැඩ ටික වැඩ කටයුතු කරලා බණ දහම් අහලා ආපහු නිවසට පැමිණෙනවා. එතකොට මෙහෙම පැමුණුනහම අපි අද දවසේ සිල් සමාදන් වුණාය කියන සම්මුතියට පැමිණෙනවා. එහි වැරද්දක් නැහැ. නමුත් ඇත්තටම එදා දවස ඒ විදිහෙන් ගත කිරීම තුළ ඒ තනත්තා කායිකව සහ මානසිකව කොතෙක් සංයමයට দমনයටපත් උනාද? ඒ වැඩපිළිවෙල තුලින් ඒ තනත්තාගේ මනස කොච්චර පුහුණු වුණාද සංවර්ධනය වුණාද? අන්න ඒ ටික තමයි අපිට මෙලවත් පරලවත් මානසික පුහුණුවක් හැටියට පවතින්නේ. ඉතින් ඒ ඒ දිනයට අපි විහාරස්ථානයට ගිහිල්ලා සුදුවත් ඇඳගෙන ශික්ෂාපද සමාදන් වෙලා කාලසටහනකට වැඩ කරලා ආවා උනාට ඒ ප්‍රතිපදාව තුළින් අපේ මනසේ සංයමයක් දමනයක් ඇති වෙලා නැතිනම් ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙලා නැතිනම් එතකොට අපි සම්මත වශයෙන් ඒ වැඩපිළිවෙල පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා වයස්ගත වෙනකොට ඉන්ද්‍රිය දුර්වල වෙනකොට අර විදිහට ඒ කාලසටහනකට අනුව වැඩ කටයුතු කරගන්න බෑ. එතකොට සිල් සමාදන් වීම ආදියට පන්සලට යන්නට බෑ. මනසේ පුහුණු කරගත්තු දෙයක්වත් නැතිනම් මොකුත්ම නැති හිස් බවක් තමයි වයෝවෘද්ධ සමයේදී ඇති එහෙම නොවෙන්නට නම් හයියහත්තිය තියෙන කාලේ අපි ඊට සාපේක්ෂව මනසත් පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලං යාව ජරා සාධු. ජරාවටපත් වන තෙක් සිල් රැකීම සුදුසුයි. දැන් අද හුඟක් දෙනා කල්පනා කරන්නේ ජරාවටපත් වුනහම සිල් රකින්නට. එතකොට සීලය කියලා කියන්නේ නොකල යුතු දේ නොකර සිටීම, කල යුතු දේ කිරීම. ඒවා පුරුදු පුහුණු කරන්නට එහෙම පුහුණු කළොත් තමයි වෘද්ධ සමය වෙනකොට අපේ ජීවිතයේ යම්කිසි සංවර බවක් ඇති වෙන්නේ. එහෙම නැතිනම් අපි ලෝක සම්මතය මත පැවතුණයි කියලා ඒ ඒ අවස්ථාවට අනුකූලව අපි පැවතුණයි කියලා මනසේ පුහුණු කරගත්තු ගුණයක් දහමක් නැතිනම් වෘද්ධ වෙනකොට අපේ ඒ හිස් ගතිය මතුවෙන්නට පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි කෙනෙක් වයෝවෘද්ධ වෙනකොට ඊට සාපේක්ෂව සීලවෘද්ධ, ගුණවෘද්ධ, තපෝවෘද්ධ, ඥානවෘද්ධ කියන මේ වෘද්ධ භාවයන්ගෙන් වෘද්ධ වුණොත් තමයි ඒ තනත්තාගේ වයෝවෘද්ධ භාවය අර්ථ සම්පන්න වෙන්නේ. වයෝවෘද්ධ කියලා කියන්නේ වයස්ගත වීමනේ. ඉතින් වයස්ගත වීම කියන එක අපේ උත්සාහයෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඉර පායලා ඉර බැහැලා යනකොට අපි කැමති වුණත් අකමැති වුණත් සිහියෙන් හිටියත් අසිහියෙන් හිටියත් අවදි වෙලා හිටියත් නිදාගෙන හිටියත් අපි එක දවසකින් වයසට ගිහිල්ලා සත්පුරුෂයා වුණත් අසත්පුරුෂයා වුණත් සීලවන්තයා වුණත් දුස්සීලයා වුණත් ඉර පායලා ඉර බහැලා යනකොට එක දවසකින් වයසට ගිහිල්ලා. එතකොට ඒක අමුතුවෙන් අපේ උත්සාහයක් මත සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා යම්කිසි කෙනෙක් වයස්ගත වීම පමණක්ම ජීවිතය පිළිබඳ විශේෂ සුදුසුකමක් හෝ විශේෂ හැකියාවක් ජනිත කරන කාරණයක් නෙමෙයි. සියලුම සුදුසුකම් සියලුම හැකියාවන් අපි උත්සාහයෙන් පුරුදු පුහුණු කරගන්නවා. ඒ නිසා යම්කිසි කෙනෙක් වයසින් වෘද්ධ වෙනකොට ඒ ජීවිතේ වඩා පූජනීය වෙන්නේ වඩා අර්ථවත් වෙන්නේ අර සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තප වෘද්ධ, ඥාන වෘද්ධ කියන මේ ගුණාංග වලින් වර්ධනය වුණොත් පමණයි. මොකද්ද සීල වෘද්ධ කියලා කියන්නේ? සීලෙන් වැඩි හිටවීම. සිල්වත් බව කියලා කියන්නේ නොකල යුතු දේ නොකර සිටීම, කල යුතු දේ කිරීම. නොකිව යුතු දේ නොකියා සිටීම, කිව යුතු දේ කීම. එතකොට මේවා ජීවිතයේ අපි සංයමයෙන් দমনයෙන් පුරුදු පුහුණු කළොත් හරියට කරුණු තේරුම් අරගෙන එතකොට තමයි යම්කිසි මානසික සංවරයක් ඇති වෙන්නේ. අපි බලහත්කාරයෙන් දේවල් නොකර සිටියයි කියලා අකමැත්තෙන් අපි දේවල් යට කරගෙන හිටියයි කියලා අපේ මනසට නිවැරදි පුහුණුවක් ලැබෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට කියනවා නම් එක තරුණ මහත්මයෙක් අපි සමග සිහිපත් කරනවා හාමුදුරනේ අපේ තාත්තා දීර්ඝ කාලයක් මස් මාංශ වලින් වැළකීලා අඩුතරමින් කිරි ටිකක්වත් බොන්න නැතුව බොහොම ධාර්මිකව බොහොම සීලවන්තව කටයුතු කරපු කෙනෙක්. ඉතින් ඒ තරුණ මහත්මයා කිව්ව වචන ටිකයි මම මේ කියන්නේ. කෙනෙක් මස් මාංශ අනුභව නොකර සිටි පමණින් කිරි බිව්වේ නැති පමණින් සිල්වත්ද නැද්ද කියලා එහෙම ඒකෙන් පමණක් තීරණය කරන්න බෑ. නමුත් ඔහු සිහිපත් කළේ එහෙම අපේ තාත්තා මේ විදිහට බොහොම ප්‍රතිපත්තිගරුකව හිටපු කෙනෙක්. නමුත් හම්දුනේ දැන් වයස්ගත වෙලා ඔත්පල වෙලා ඉන්නවා. දැන් ඉල්ලන්නෙම මස්මයි හැමතිස්සෙම ඉල්ලන්නේ කන්න මස් දෙන්න. ඉතින් මොකෙක් හරි පෙරේතෙක්වත් ආරූඪ වෙලාද දන්නේ හම්දුනේ කියලා අපි සමග සිහිපත් කළා. ඉතින් එතෙන්දී අපි පැහැදිලි කරලා දුන්නා. 아무තු පෙරේතෙක් ආරූඪ වෙලා නෙමෙයි ටිකක් දැනතේරුම් තියෙන කාලේ හැකියාව හයියහත්තිය තියෙන කාලේ මම වෙජිටේරියන් මම මස් මාංශ කන්නේ කියලා දැඩිව Tamanටම සම්මුතියක් පනවාගෙන බලහත්කාරයෙන් දේවල් යට කරගෙන හිටියට සැබවින්ම එහි යථාර්ථයේ තේරුම් අරගෙන ඒව નિસරු බව තේරුම් අරගෙන මනස පුහුණු කරලා නැතිනම් ඒන් වලකින්නට තමන්ටම තමන් පනවාගත්තු සම්මුතියක් එක්ක බලහත්කාරකමක් විතරයි කරගෙන තියෙන්නේ. ඉතින් අර සිහි කල්පනාව තියෙන කාලේ කායික ශක්තිය තියෙන කාලේ බලෙන් හරි දේවල් සංයමයටපත් කරන්න පුළුවන්. ඒ හැකියාව නැති වෙනකොට අර මනසේ යට කරගෙන සිටිය හැඟීම් සියල්ලක්ම නැවත ඉස්මතු වෙන්නට පටන් ගන්නවා. දැන් සමහරු වයෝවෘද්ධ වෙන්න වයෝවෘද්ධ වෙන්නේ එයාගේ කාමුකත්වය අවදි වෙන්න පටන් ගන්නවා. එයි තරුණ කාලයේ මැදි වියේදී ඒවා බලහත්කාරයෙන් යටපත් කරලා මිසක් නුවණින් අවබෝධ කරගෙන මනස සංවර කරගෙන නැහැ. ඒ කියන්නේ සීලයෙහි નિවරදිව පිහිටලා නැහැ. ශික්ෂණයක් විතරයි ලැබලා තියෙන්නේ. ශික්ෂණය කියලා කියන්නේ කායික වාචසිකව වැරදි නොකර ඉන්නට උත්සාහ කරන. හැබැයි මනස සංවර වෙලා නැහැ. සීල සංවරයක් බවට පත් වෙන්නේ කයින් වචනයෙන් වැරදි නොකල පමණින් නෙමෙයි ඒ වරද සිදු වෙන්නට අදාළ මනෝභාවයන් මනසේ අවදි වෙන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන එතන සංවර කරන්නට උත්සාහ කරන්න හේතුඵල වශයෙන් දැනගන්න. එතකොට තමයි ඒක මානසික වශයෙන් සංයමයක් බවට පත් වෙන්නේ, දමනයක් බවට පත් වෙන්නේ. ඒ තමයි සීල පාරමිතාව හැටියට භවෙන් භවයට ක්‍රියාත්මක වෙන්නේ. මොකද කය වචනේ සංවර කරයි කියලා අපි කයයි වචනයයි දෙකම මෙහි දාලා යනවා. විඥානයේ පමණයි ඊළඟ භවයට හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහෙම ක්‍රියාත්මක වෙනකොට ඒ සිතට යමක් පුරුදු පුහුණු කරලා තිබුණොත් එය පමණයි භවෙන් භවයට ක්‍රියාත්මක වෙන ගුණයක් හැටියට ශක්තිමත්ව පවතින්නේ. ඒවා තමයි පාරමිතා ධර්ම කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් වාසනා ගුණ කියලා හඳුන්වනවා. වාසනා ගුණ කියලා කියන්නේ සාංශාරික ඇබ්බැහි හුරු පුරුදු. ඒක හොඳ හෝ නරක දෙපැත්තටම සිද්ධ වෙන්න පුළුවන්. පාරමිතා කියන්නේ කෙලෙස් නසන්නට උපකාර වෙන යහපත් ගුණාංග. ඒවා දැනගෙන ප්‍රඥාවෙන් පුරුදු පුහුණු කරනවා. ඉතින් යම්කිසි කෙනෙක් ඒ විදිහට ළමා කාලේ තරුණ කාලේ මැදිවියේදී ඒ සීලය මනවින් පුරුදු පුහුණු කළොත් බලහත්කාරයෙන් කය වචනේ හිර කරගෙන ඉඳීමෙන් පමණක් සීමා නොවි හරියට මනසින් කරුණු තේරුම් අරගෙන මනස සංවර කරගත්තොත් වයස්ගත වෙනකොට කය දුර්වල වුණා කියලා ඒ මනසේ සංයමයේ দমনය ගිලිහෙන්නේ නැහැ. එතකොට යම් කෙනෙක් දීර්ඝ කාලයක් සිල් සමාදන් වෙලා ඒ විදිහට සිල්වත්ව ගුණවත්ව කටයුතු කරලා වයස්ගත වෙනකොට ඒ මොනම සීලයක්වත් නැතුව දඩබ්බර වෙලා අනිත් අයට බැනවදින නොසන්සුන් අසංවර තත්වයක් උද්ගත වෙනවා නම් ඒකේ තේරුම අර හයහත්තිය තියෙන කාලේ ඒතනත්තා නිවැරදිව සිල් රැකලා නැහැ බලහත්කාරයෙන් දේවල් හිර කරගෙන විතරයි ඉඳලා